මාලාවේ අද දිනට නියමිත චත්තාලීසාකාර භාවනාව ඇසුරෙන් ගෙනෙන 23 වන ධර්මදේශනාවයි මෙලෙසින් ආරම්භ වන්නේ. සුපුරුදු ලෙසින් අදත් මේ උතුම් ධර්මදේශනාව පැවැත්වීම සඳහා වැඩම කොට වදාළ පූජනීය උඩුදුම්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේ අප සියලු දෙනා සාදුනාද නම්වා নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං විරාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා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 පංචක්කන්දේ විභවතු පස්සන්තෝ අනුලෝමිකං කන්තිං පටිලබති පංචන්නං කන්දානං නිරෝධෝ අවිභං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්ත නියාමං ඔක්කමති සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපි අපේ ජීවිතය සූපත් කරගන්න ඕනේ සසර ජීවිතය සූපත් කරගන්න ඕනේ මේ ජීවිතය નિවර්ති කරගෙන සසර ජීවිතය සූපත් කරගෙන උතුම් නිවනින් සැනසෙනවා කියන අදිෂ්ඨානයේ ප්‍රාර්ථනාව ඇති කරගන්න ඕනේ අපිට ලැබිච්ච මේ ජීවිතය පිළිබඳව නියම අවබෝධය අපි තුල නැති ස්වභාවය අපි තේරුම් ගන්න ඕනේ. ඇහැ කරන ආසය දිව ශරීරයට පේන දැනෙන දේවල් අරමුණු වෙන දේවල් පුංචි කාලේ ඉඳන් අපි කරේ ඒ දේවල් අපිට දැනෙන විදිහට තේරුම් ගත්තා. ලෝකයේ තියෙන ඕනම දෙයක් ගැන හිතලා බලන් පින්නත් නේ ඒ දේවල් අපේ තියෙන අතීත දැනුම අනුව තමයි ඒ ඒ දේවල් ලෝකයේ තියෙන දේවල් අපි අඳුරගන්නේ. එතකොට එක එක්කෙනා එක එක්කෙනා ඒ දේවල් අඳුරගන්න විදිහ වෙනස්ද එක වගේද? වෙනස්. ඒ බව අපි හොඳට තේරුම් ගන්න ඕනේ. ඒ සිහිය අපිට හරියට තියෙන්න ඕනේ. පළවෙනියෙන්ම. මම මොන හරි හඳුනා ගන්නකොට මට තේරෙන විදිහක් තියෙනවා. තව කෙනෙකුට ඒ දේම තේරෙන්නේ වෙන විදිහකට. තවත් කෙනෙකුට ඒ දේම තේරෙන්නේ තවත් විදිහකට. කෝකද හරි? එක්කෙනෙක් අර දෙය ගැන එකක් කියනවා, තව එක්කෙනෙක් තව දෙයක් කියනවා, තව එක්කෙනෙක් තව එකක් කියනවා. කෝකද හරි කියලා හිතුවොත් අපි හරි අසරණ භාවයකටපත් වෙනවා. මට හිතෙන හුඟක් දේවල් වැරදි වෙන්න පුළුවන් දෙයිද? මට දැනෙන හැටියටයි මම ජීවත් වෙන්නේ. මට තේරෙන හැටියටයි මම ජීවත් වෙන්නේ. ඒකට මට හිතෙන දේවල් වැරදි දේවල් වෙන්න තියෙන ඉඩ කඩක් ඕනෑ තරම් තියෙනවා. ජීවිත කාලෙම සමහර විට අපිට තේරෙන දැනෙන දේවල් අපි වැරදි විදිහට නම් දැනි දැනි ඉන්නේ. ඉතින් ලෝකේ කවදාකවත් හරි දේ හරි විදිහට මට තේරෙන්නේ දැනෙන්නේ නැතුව මම මැරලා යනවා. හරියට පොළව යට ඉන්න පණුවෙක් කවදාකවත් මේ මහ පොළොවේ ඉපදිලා පොළොවෙන් උඩට එන්න බැරුව උඩ තියෙන දේවල් ගැන කිසිම දෙයක් දන්නේ නැතුව පොළොව යටම ඉපදිලා පොළොව යටම ජීවත් වෙලා පොළොව යටම මැරලා යනවා වගේ මේ ලෝකයේ අපි ඉපදිලා ලෝකේ මොකක්ද කියලා තේරෙන්නේ නැතුව ඔහේ ජීවත් වෙලා අඳුරේ හිටියා වාගේ ගැඹුරකින් අතුලකින් හිටියා වාගේ නේද මතු පිට මොකද්ද තියෙන්නේ කියලා දන්නේ නැතුව වැහිලා හිටියා වාගේ එහෙමම ජීවත් වෙලා එහෙමම මැරලා යනවා නම් මේ ජීවිතේට අර්ථයක් නැති වෙනවා. එහෙනම් ලෝකයේ තියෙන සත්‍යම తত্ত্বය අපේ මනසෙන් තේරුම් ගැනීම සඳහායි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අපිට ඕන වෙලා තියෙනවා. හරි. ඉතින් ඒකින්ද අපි බලන්න ඕනේ ඒ සඳහා මොකද්ද කරන්න ඕනේ කියලා අපේ මනසට නිවැරදි පණිවිඩය දෙන්න ඕනේ පින්නත් නේ. අපේ මනස ඇත්ත අරමුණු වෙන විදිහට සකස් කරන්න ඕනේ. ඇත්ත අරමුණු වෙන විදිහට සකස් කරනවා. අන්න ඒ සඳහා වූ භාවනා වැඩපිළිවෙලක් තමයි මහා චත්තාලීසාකාර භාවනාව කියලා කියන්නේ. ලෝකයේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණත්‍රය අපේ මනසට වැහෙනවා. හරිද? ඇත්ත පසක් වෙන්නේ නැහැ. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියනවා අපි දන්නවා. දැනගත්තට මේ අපිට අපිට ඉඳ වෙලා තියෙන ඒ වගේ එකක කියලා අපිට තේරෙන්නේ තේරෙන්නේ නැහැ. ඉතින් අන්නේ නොතේරෙන මේ පංච උපාදානස්කන්ධයේහි යථාභූත ස්වરૂපය තේරුම් ගැනීම සඳහායි බුදුජාණන් වහන්සේගේ ධර්මය අපේ මනසට ඒක වැටහෙන ආකාරයට සකස් කරන්න ඕනේ. අපිට ඒක අරමුණු වෙන්නේ නැහැ. ඊ අපි කතා කරා වදකතෝ කියලා මේ පංච පාදානස්කන්ධ වදකේ වාගේ කියලා. ඉතින් එතකොට ඒක අපිට නොතේරි කොච්චර කල් ගෙවුනද කියලා ඊ අපි ධර්ම ශ්‍රවණය කරනකොට තේරෙන වදකයාගේ වැඩේ අපිව අපිට හරියට වද දෙන එක. මේ ශරීරය, මේ වේදනාව, මේ සංඥාව නේද මම කිව්වා මේ අත්තන්ට දැන් අපිට මහා කරදරකාරී දෙයක් සිද්ධ වෙනවා නම් අපි ඒ කරදරකාරී දේ නවත්ත ගන්න අපිට පුළුවන් වෙන්න ඕනේ නේද? වදකයන්ගේ එක වැඩක් තමයි කරදරකාරී දේවල් එක දිගට එක දිගට නේද? එක දිගට එක දිගට කරදරයටම වමුණන එක. දැන් සංඥාව කියලා ගත්තොත් එහෙම හඳුනා ගැනීම. හරි. අමිහිරි මතකයන්. ඒ කියන්නේ මට අමතක කරන්න ඕන මතකයන් තියෙනවා. ඒ අමිහිරි මතකයන් වේදනාකාරී පීඩාකාරී මතකයන් අපේ හිත මාව පීඩාවට පත් වෙලා තියෙද්දිම නැවත නැවත නැගෙනවද නැද්ද? නේද? වෙලාවකට මාව පීඩාවට පත් වෙලා තියෙද්දිම මන්ට හරි අපහසුයෙන් මම ඉද්දිම පින්නත් මේ සමහර අමිහිරි මතකයන් මොකද වෙන්නේ මගේ හිතේ නැగి නැగి නැగి නැగి එනවා නේද එපා පීඩාවටපත් වෙන ඇඬෙන දේවල් නැවත නැවත නැවත නැවත නැවත නැවත මතක් වෙනවා ඒතර පීඩාවට පත් වෙලා ඉන්න මට කවුරු හරි මට හොඳටම තරහ ගිහින් ඉන්න වෙලාවේ වටේ පිටේට ඇවිල්ලා විහිළු කරන්න ගත්තොත් නැත්නම් එහෙම මෙහෙම අයින්ද පටන් ගත්තොත් නේද? තවත් මාව පීඩාවට පත් වෙනවනේ. අන්න ඒ වගේ මම හොඳට පීඩාවෙන් ඉන්න වෙලාවක මට අර පරණ ඒවා තව මතක් කර කර මතක් කර කර මතක් කර කර දෙනවා. නේද? වදයක්ද නැද්ද? දේශි පාසු වදයක්ද ඒක එතකොට? නේද? අන්න ඒ වගේ අපි නොදකපු නොතේරිච්ච ස්වභාවයක් මේ පංච පාදානස්කන්ධයම වදයක් කියන එක අපිට හොඳට දැනෙන්න ඕනේ. ඉතින් ඒකෙන් ඒකෙන් අයින් වීමමයි ඒකෙන් අයින් වීමමයි සැපය කියන එක හොඳට දැනෙන්න ඕනේ. ඉතින් අද දවසේ අපි සාකච්ඡා කරන්නේ විභවතෝ කියන ලක්ෂණය. ඒත් එක්ක මම හිතනවා අද දවසේ අපිට කාරණා දෙකක් සාකච්ඡා කරගන්න පුළුවන් වෙයි කියලා අපි උත්සාහ කරලා බලමු. විභවතෝ කියලා කියන්නේ අපේ මේ මම මගේ කියලා මට දැනෙන අනුන් අනුන්ගේ කියලා මට දැනෙන දේවල් වගේක් තියෙනවා. හරිද? මම මගේ කියලා දැනෙන කොටසක් තියෙනවා. ඒක මේ ස්වභාව ධර්මයේ තියෙන යම්කිසි වැඩපිළිවෙලක මම වෙන් කරගත්ත කැලලක් තියෙනවා. නේද? මමම අනුන් වෙන් කරගත්ත කැලලක් කියලා කැලලකුත් හදලා හදලා තියෙනවා. ඒ කියන්නේ මට දැනෙනවා ඒ විදිහට. එතකොට මම වෙන් කරගත්ත කැලල කොටස වෙන් කරගෙන ඉන්න මම මගේ කියලා නමුත් ඒක අපි නුවණින් විමසන කෙනෙකුට තේරෙනවා ඒක මම මගේ කියලා ගන්න ඒක එහෙම වෙන් වෙන්නේ නැහැ අපි වෙන් කරගන්න හැදුවට ඒක වෙන් වෙන්නේ වෙන් වෙන්නේ නැති බව අපිට හොඳටම තේරෙනවා එතකොට ඒක තේරෙන්නේ විමසලා බලන කෙනෙකුට දැන් අපි මේ ලෝකේ ඉන්නකොට කියනවා අහවල් අහවල් දේ වර්ධනය වුණා කියලා. ගේ ඇදුවාය නැත්නම් ගහ වැවුණාය ඊළඟට පුංචියට හිටිය ශරීරය ලොකු වුණාය. හරිද? එතකොට අහවල් අහවල් විදිහට මේවා එකතු වුණා, වර්ධනය වුණා, වැඩි වුණා කියලා කියනවා. අන්න එහෙම එකතු වෙන, වර්ධනය වෙන, වැඩි වෙන ස්වභාවයක් නෙවෙයි පංච පාදානස්කන්ධයේ තියෙන්නේ. දියුණුවට එන්නේ නැතුව ඒ වෙලාවෙම නැසිලා යන ස්වභාවයක්. ආන් ඒක අපි තේරුම් ගන්න ඕනේ කොහේවත් එකතු වෙලා වර්ධනය වෙලා මේ වැඩි වෙන්නේ ගොඩ ගැහෙන්නේ නැහැ. හරි ඒ වෙලාවෙම ඇති වෙන දේ ඒ වෙලාවෙම නැති වෙලා යනවා. අන්න ඒක නොතේරිච්ච අපි හිතනවා අහවල් අහවල් අහවල් දේ මට එකතු වුණා වැඩි වුණා කියලා. ඉතින් මේක අපි උදාහරණයකින්මයි තේරුම් ගන්න ඕනේ. දැන් බලන්න අපි මේකට අපේ සිතුවිල්ලක් ගමු ධම්ම කියන කොටසට අයිති වෙන විදිහට මේක සාකච්ඡා කරගන්න මම කියනවා මගේ තරහ වැඩි වුණා කියලා. අනුන්ගේ තරහ වැඩි වුණා කියලා කියනවා. හරිද? වැඩි වුණා කියලා කියන්නේ මේ නිකන් ගොඩ ගැහුණා, එකතු වුණා කියලා කියනවා. එහෙම එකතු වීමක් සිද්ධ වෙනවද කියලා බලන්න පින්නත් මේක වෙන්නේ ඒ මොහොතේ ඒ මොහොතේම නැති වෙනවා නැත්තටම නැති වෙනවා. නමුත් පරණේවා හේතු වෙලා නැවත සකස් වෙනවා. ඒ මොහොතේ මේ මොහොතේම නැති වෙලා යනවා පරණේවා හේතු වෙලා නැවත සකස් වෙනවා. අන්න ඒ නැවත සකස් වෙනකොට පරණේවා වැඩියෙන් හේතු වුණොත් ඒ වෙලාවේ අරට වැඩිය වර්ධනයක් ඇතුව සකස් වෙනවා තමයි. හැබැයි ඒක කොහේවත් රැඳෙන්නේ කොහේවත් රැඳෙන්නේ නැහැ. ඒසනේසනේ නැති වෙලා යනවා පරණේවා හේතු වෙවි සකස් වෙන උදාහරණයක් විදිහට ගත්තොත් මතකය කියන එක කොහෙද තියෙන්නේ? අපි අහන මතකය කියන එක කොහෙද තියෙන්නේ? නේද? අපි කියන එකපාරටම හිතේ කියලා. නේද? නැත්තම් කියනවා මනසේ කියලා. එතකොට මතකය දැන් කොච්චර කල් තියෙනවද? සමහර ඒවා කොච්චර කල් මතක තියෙනවද අපිට දැන්? අපි කියන මට අවුරුදු 40ක් එහාට මතකයි, 50ක් එහාට මතකයි, වයසට වයස මතකයි එහෙම කියලා කියනවා. ඒක ඇත්තට මතකයේ තියෙනවා කියලා දැනෙනව නේද අපිට? මේක කොහේ හරි තියෙනවා නම් කොහේ හරි මේ මතකය තියෙනවා නම් ඒ තැන නිත්‍යද අනිත්‍යද? වෙනස් වෙන්නේ නැතුව මගේ මතකයේ තියෙනවා නම් ඒ තැන නිත්‍යද අනිත්‍යද? නිත්‍ය වෙන්න ඕනේ. නේද? ඒ තැන නිත්‍ය වෙන්න ඕනේ එහෙනම්. කොහේ හරි තියෙනවනේ තැනක. නේද? එහෙනම් එතන නිත්‍ය වෙන්න ඕනේ. එහෙනම් අනිත්‍ය ලක්ෂණය බොරු වෙන්න යනවා එතකොට එකපාරට. නේද? එතකොට අන්නේ මතකයේ තියනවා කියලා ගත්ත අය පින්නත් නේ මොකද කරන්නේ? මේ මතකය නැත්තම් අපි මතකය කියන සංඥාව ඒකෙත් එක්ක ඇතිවෙන සංස්කාරය මේවා ස්ථීරව මගේ තුල තියෙන දේවල් කියලා වැරදි අදහසක් ඇති කරගන්නවා. දවසින් දවස මේවා වර්ධනය වෙවි වර්ධනය වෙවි හරියට මේ වැලි ගොඩක් ගොඩ ගහනවා වගේ කාන්තාරයක වැලි ගොඩක් ගොඩ ගහනවා වගේ එකතු වෙනවා ගොඩ ගහනවා වැඩෙනවා වර්ධනය වෙනවා කියලා හිතනවා හරිද අන්න ඒ විදිහට මගේ ළඟ තියෙන ගොඩ ගොඩ ගහනවා කියලා තමයි අපිට හැම වෙලෙම හිතෙන්නේ නමුත් මතකය කියන්නේ එහෙම ගොඩ ගහන එකක් නෙවෙයි බව තේරුම් ගන්න ඕනේ නුවණින් විමසන කෙනෙකුට තේරෙනවා මොකද එතකොට වෙන්නේ ඒකට අපිට දැනෙනවා මතකය වැඩි වෙලා දැන් මගේ කියලා අඩු වෙලා කියලා දැනෙනවා නේද දැන් කොහේ හරි තියනවා නම් මතකය කියන එක ඒ තියෙන තැන නිත්‍ය වෙන්න ඕනේ කියලා මම කිව්වා. එහෙනම් ඊළඟට මම අහනවා හිතක හිතේ නම් තියෙන්නේ හිතේ ආයුෂය කොච්චරද? උත්පාද තితి භංග කියලා. ඒතර උත්පාද තితి භංග කියලා කියන්නේ එහෙනම් ඉපදෙනවා වෙනස් ආකාරයකට පෙරලෙන කාලය තමයි රැඳෙන්නේ නැති වෙනවා. එක ක්ෂණ මාත්‍රයක්. මොනවත් ඉතුරු කරලාද නැසෙන්නේ? උත්පාද ප්‍රතිභංග කියන්නේ මොනවත් ඉතුරු කරලාද? මොකක්වත් ඉතුරු කරන්නේ නැහැ. එහෙම නේද? මොකක්වත් ඉතුරු කරන්නේ නැහැ. ඒතර මතක එතකොට මතක නේද අපි අපි ගැන හොයන්න ඕනේ කියන්නේ ඒකයි මොකක්වත්ම ඉතුරු කරන්නේ නැතුව නැති වෙනවා නම් එතකොට කියයි ඒ හිතනේ නේද? එහෙනම් චෛතසිකය තුල මේ මතකය තියෙනවා ඇති කියලා. චෛතසිකය තුල මේ මතකය තියෙනවා නම් කියලා කිව්වොත් ඔන්න අපිට කියන්න පුළුවන්කම තියෙනවා චෛතසිකයාගේ ආයුෂය කොච්චරද සිතත් එක්කම ඇති වෙලා සිතත් එක්කම නැති වෙලා යන ස්වභාවය. සිතත් එක්කම ඇති වෙලා සිතත් එක්කම නැති වෙලා යන සිත ගන්න අරමුණම ගන්න. එහෙනම් චෛතසිකයේ ආයුෂයත් ශනයයි. එහෙනම් රූපය තුල තියෙන්න පුළුවන්ද? රූපය මොකක්වත් දන්නේ නැහැ. එහෙනම් මතකය කියන එක නැති එකක්. නේද? මතකය නැති වෙන්නේ කොහොමද මට තියෙනව නේද? එහෙනම් ඔබ වහන්සේ ඔය බණ කියන්නේ නේද? මතකෙන්නේ කියන්නේ. කියලා එතනම අහෝසි වෙනවා. එතකොට ආයෙ ගැටලුවක් එනවා. මේක අපි තේරුම් ගන්න ඕනේ කොහේවත් ගොඩ ගැහෙන ගොඩ ගැහෙන එකක් නෙවෙයි කොහේවත් තියෙන එකක් නෙවෙයි නැවත නැවත නැවත නැවත හැදෙන එකක් මේ මොහොතේ එකතු වෙන ඔක්කොම නැති වෙනවා. ඒ වෙනුවට නැවත නැවත නැවත නැවත හැදෙනවා. අන්න ඒ හැදෙන විදිහ කොහොමද කියලා බලන්න අපි බොංචි ඇටයක් හිටෙව්වොත් මේ බොංචි ඇටේ තිරලා නේද? නමුත් ඒකෙන් පැලයක් එනවා. ඒ පැලේ එන වෙලාව වෙනකොට බොංචි ඇටේ එතන නැත්තටම නැහැ. කොහෙවත්වත් නෑ ආය කවදාකවත් හොයන්න හම්බ වෙන්නේ නැහැ. එහෙම නේද? හැබැයි මේ බොන්චි පැලේ හැදිලා හැදෙන්නේ මොනවද බොන්චි පැලේ? බොන්චි කරල්මයි. ඒ බොන්චි කරල් ඇතුලේ තියෙන බොන්චි යටේ අර පරණේම වගේ අර හිටෝපේක වගේමද නැද්ද? අන්න ඒ බොන්චිම එතන හැදෙන්න පරණ හිටෝපු බොන්චි යටේ හේතුවක් වුණාද නැද්ද? නේද? දැන් ඒක හේතුවක් වෙන්නේ දැන් තියෙද්දිද? නෑ දැන් නෑ හැම වෙලෙම යමක් හේතු වෙන්න වර්තමානයේ තියෙන්න ඕනද? දේ දුන්නක් හැදෙන්න නම් ඒ වෙලාවෙම වතුරයි අවුවයි අවුවයි වැස්සයි දෙකම තියෙන්න ඕනේ. එහෙම ඕනේවත් තියෙනවා. එහෙම නැති ඒවත් තියෙනවා. දැන් මේ නැති එකක් තමයි අපි ඔය කිව්වේ. ඒකට සමහර ඒවා හේතු වෙලා එකතු වෙලා හැදෙන්න ඒවා එතන තියෙන්න ඕනේ නෑ. නේද? හරි. අන්න ඒ වගේ අපේ මතකය කියන එක පින්වත්නි අතීතයේ ඇති වෙලා නැති වෙලා ගිය දේවල් අතීතයේ ඇති වෙලා නැති වෙලා ගිය සිත් හේතු වෙලා එකතු වෙලා නැවත නැවත නැවත නැවත සකස් වෙනවා මේ මොහොතේ සකස් වෙන දේ ඇරෙන්න අපිට වෙන මොකවත් නැහැ හරිද මේ මොහොතේ සකස් වෙන දේ ඇරෙන්න අපිට වෙන මොකක්වත් නැහැ මේ ශරීරයත් එහෙමයි චිත්තක්ෂණ 17ක් ඇතුළත සියලු ශරීරාංග බිඳිලා යනවා. මං අහනවා දුම් හිඳ ඇල්ලට අයිති වතුර තියනවද? දුම් හිඳ ඇල්ල හරහා කොච්චර වතුර ගැලුවද දැන්? දුම් හිඳ ඇල්ලට අයිති වතුර කියලා එකක් තියනවද? ඇයි එතන වෙන්නේ ඒ ෂණයේ ඒ හරහා යෑම විතරයි. නේද? එතකොට ගියා යත්වත් එන්න තියෙන වතුර කියලාවත් දුම්හිදැල්ල හරහා ගිය වතුර කියලාවත් අපිට වෙන්කරන්න වෙන්කරන්න ඒකට අයිතියක් ගන්න බෑ නමුත් දුම්හිදැල්ලක් තියෙනවා දුම්හිදැල්ල හැදලා තියෙන්නේ මොනවෙන්ද දුම්හිදැල්ල හැදලා තියෙන්නේ වතුරෙන් හැබැයි දුම්හිදැල්ලට අයිති වතුරක් නැහැ නේද දුම්හිඳ ඇල්ලේ දුම්හිඳ ඇල්ලට එන වතුර ඔක්කොම ගොඩ ගැහුණා නම් මේ වෙනකොට කොතර කොටක්ද ආන් එහෙම ගොඩ ගැහෙන්නේ නැහැ පින්වත්නි අපේ මේ ජීවිතේත් මොකුත් ගොඩ ගැහෙන්නේ නැහැ මේක තේරුම් ගන්න මම එහෙම කිව්වේ දුම්හිඳ ඇල්ල අපිට පේන්න තියෙනවා දැන් ගොඩාක් කල් පේන්න තියෙනවා හැබැයි ඒකට අයිති කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ නේද කොහොමද එතකොට දුම්හිඳ ඇල්ල පේන්න තියෙන්නේ එක මොහොතක එක තැනක තියෙන දේ අයින් වෙනකොට ඊට උඩින් තියෙන දේ මෙතෙන්ට ආවා. මෙතන තියෙන දේ මෙතෙන්ට යනකොට ඊට උඩින් තියෙන දේ මෙතෙන්ට ආවා. එතන තියෙන දේ මෙතෙන්ට යනකොට ඊට උඩින් තියෙන දේ එතෙන්ට ආවා. අන්න ඒකට කියන්නේ මොකක් කියලාද? සන්තතියක් කියලා. හරිද? සන්තතියක් කියනවා. ගැලීමක් කියලා කියනවා. අන්න එහෙම එක දිගට ගලාගෙන යන මේ දුන්හිඳ ඇල්ල එකක් පිටිපස්සේ එකක් පිටිපස්සේ නැවත නැවත නැවත නැවත නැවත නැවත එකකට එකක් ආදේශ වෙන හින්දා නැවත නැවත අලුත් එකක් ආදේශ වෙන හින්දා අපිට මොකද විදිහට පේන්නේ? එක දිගට තියෙන දෙයක් විදිහට පේනවා. මතකය කියන්නේ හඳුනා ගැනීමක් නේද? මේ බලන්න මේක නැති වෙන හැටි හඳුනා ගැනීම කියන එක හඳුනා ගැනීමක්මයි නේද? ඒක වෙන මොකක් හරි විදිහට තියෙන විදිහ නෑ. දැන් මං අම්මා කියනවා. අම්මා කිව්ව ගමන් අම්මාව හඳුනාගත්තද නැද්ද තමන්ගේ අම්මාව? හරි. ඒ හඳුනා ගන්නකොට තාත්තා කියන හඳුනා ගැනීම තිබ්බද? නැහැ. දැන් මම තාත්තා කියනකොට තාත්තා හඳුනාගත්තා. තාත්තා හඳුනා ගන්න ෂණයේ අම්මා කියන හඳුනා ගැනීම තියෙනවද? නැහැ. නේද? ඒ විදිහට අපි එකේ එකක් හඳුනා ගන්නකොට තව එකක් නැහැ. ඊට පස්සේ මගේ කටහඬ ඇහිලා ඒක හේතු වෙලා පරණ මම දන්න දේවල් හේතු වෙලා ඔන්න ඔතන හට ගන්නවා. නේද? පරණ ඇති වෙලා නැති වෙලා ගිය දේවල් හේතු වෙලා. දැන් මං කවදාක්වත් අහලා නැති දැකලා නැති කෙනෙක්ගේ නමක් මං දැකලා තියෙන මේ කට්ටිය දැකලා නැති කෙනෙක්ගේ නමක් කියනවා. හඳුනා ගන්නවද? කවදාකවත් කාපු නැති පළතුරක නමක් කියනවා. නැත්නම් කවදාකවත් කාපු නැති පළතුරක් ගෙනල්ලා පෙන්නනවා. ඒකේ රසයවක්වත් ඒකේ මොකක්වත් ඔය පැත්තෙන් හඳුනාගන්නේ හඳුනාගන්නේ නැහැ. නේද? ඒ කියන්නේ ඇයි ඒ අතීතය හේතු වෙලා ඔතෙන්ට එන්න දෙයක් නැහැ. එකතරයක් හරි හඳුනාගෙන තිබුණා නම් ඒක හේතු වෙලා නැවත හඳුනා ගැනීමක් හට ගන්නවා. නැත්තම් එහෙම හට ගැනීමක් සිදු වෙන්නේ නැහැ. අන්න බලන්න එහෙනම් මේ මේ මොහොතේ යම් යම් අතීත හේතුන් වර්තමාන හේතුන් හේතු වෙලා නැවත හට ගැනීමක් මිසක්කා මෙතන ගොඩ ගැහි ගැහි ගොඩ ගැහි ගැහි තියෙන දෙයක් පංච පාදානස්කන්ධේ නැහැ. හරිද? රූපයත් එහෙමයි පින්වත්නි. එකක් පිටිපස්සේ හරියට නිකන් පෙන පිටක් වගේ පෙන පිට කැඩි කැඩි කැඩි කැඩි උඩට එනවා පෙන පිටක් තියෙනවා ඒ කැඩි කැඩි උඩට එනවා එතකොට උඩින්ම තියෙන පෙන පෙන බිඳුව කැඩෙනකොට ඊට යටින් තිබ්බ එක ඊට උඩට එනවා ඊට යටින් තිබ්බ එක ඊට උඩට එනවා ඒ විදිහට පෙන පිට හැදි හැදි හැදි හැදි උඩට එනකොට උඩින්ම තියෙනවා බිඳ බිඳ පිපිරි පිපිරි යනවා. අන්න ඒ වගේ මේ ශරීරය පෙන පිටක් වාගේ හැම ෂණ ෂණයකදීම චිත්තක්ෂණ 1000කදීම එක රූප කලාපයක් කැඩලා බිඳලා අයින් වෙලා යනවා. ඒ වෙනුවට නැවත හට ගන්නවා. හට ගන්න ඒවාට පරණ තිබුණා වූ රූප කලාපයන්ට යම්කිසි සමානකමක් නෑදෑකමක් ඇතුව තමයි නැවත හටගන්නේ. හරිද? හරියට මේ වගේ මේ බලන්න සීයායි තාත්තයි මුණුපුරයි තුන්දෙනාම එකට හිටවලා තියෙනවා. හරිද? හුඟක් වෙලාවට මේ තුන්දෙනා ගත්තහම එකට එක සමාන ලක්ෂණ තියෙනවද නැද්ද? හිනහ වෙනකොට හරි කතා කරනකොට හරි මොනවා හරි සමාන ලක්ෂණ තියෙනවා. හැබැයි සර්ව සමද නෑ. ඒකට අපි කියනවා පරම්පරා ලක්ෂණ කියලා. හරිද? අපෙත් මේ රූප කලාප ඇති වෙලා නැති වෙලා යනකොට නැවත නැවත හටගන්නේ પરම්පරා ලක්ෂණ ඇතුව. ඒතර මේ ශරීරයේ බිඳි බිඳි බිඳි බිඳි යනවා හැමදාම ඒකයි ශරීරය වෙනස්කට භාජනය වෙන්නේ. අද මේ ඉන්න විදිහට නෙවෙයි හෙට. හෙට ඉන්න විදිහට නෙවෙයි අනිදා ටික ටික ටික ටික බලනකොට තේරෙන්නේ නැත ඒක අවුරුදු ගාණක් ගාණකින් දැක කෙනෙක් වුණ එකපාරටම කියන අපේ කොච්චර වෙනස් වෙලාද දැන් හිතා ගන්නවත් බෑ කියලා කියනවා. නේද අවුරුදු ගානකට ඉස්සෙල්ලා අපි බොහෝම කැමති බොහෝම ප්‍රසන්න කියලා හිතෙන බොහෝම කැමති රූපයක් අවුරුදු 20කට ඉස්සෙල්ලා විතර අපි දැක්කා කියන්නේ. දැකලා මම බොහෝම දැක සතුට උපදවාගෙන වාසය කරා. දැන් කාලෙකින් දකින්න නැතුව අවුරුදු 20කින් විතර ඔන්න ආයතර දැක්කා. දැක්කම මොකද කරන්නේ? ඒක සම්පූර්ණයෙන්ම ලොකු වෙනසක් සිද්ධ වෙලා ආය මම කලින් දැක්ක රූපය කවදාකවත් මම ප්‍රියෝපදවාගෙන හිටිය රූපය කවදාකවත් මට හම්බෙන්නේ හම්බෙන්නේ නෑ. එන එක සම්පූර්ණ වෙනස් වෙලා. සමහරවිට ඒ රූපයත් එක්ක එතන ඒ තැනත්තාගේ තිබ්බ සිතුවිලි ඒවත් සම්පූර්ණ වෙනස් වෙලා. අන්නේම රූපයත් වෙනස් වෙලා නම් සිතුවිලිත් වෙනස් වෙලා නම් අන්තිමට ඒ වගේ පුද්ගලයෙක් කොහොමත් ආය පරණ හිටිය පුද්ගලයා කියන එක්කෙනා මැරිලා නැහැ. නමුත් මැරිලා තමයි. නේද? මැරිලා නැහැ. නමුත් මැරිලා වගේ තමයි පින්වත්නි. ඒ මොකද ඒ තැනත්තාට ඒ තැනත්තාගෙන් මම බලාපොරොත්තු වෙච්ච රූපයක් නැහැ, සිතක් නැහැ. ඒකයි කියන්නේ ගොඩ ගැහෙන්නේ නැහැ. නැති වෙලාම නැති වෙලාම යනවා ඒ ශනේ ශනේම නැති වෙවි නැති වෙවි නැති වෙවි යනවා පින්නත් නමුත් මේ අපිට ඒකට කියනවා සන්තති ගණය කියලා. ඒ කියන්නේ මේ සන්තතිය ගණයක් විදිහට. සන්තතිය හෙල්ලෙන්නේ නැති, එකතු වෙන්නේ නැති. සන්තතිය කියන්නේ ගැලීම. දුන්නේ දැල්ල කියන්නේ සන්තතියක්. අපිට ඒක ගණයක් විදිහට තමයි දැනෙන්නේ. අන්න ඒ වගේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා කියන පංච උපාදානස්කන්ධයේම ඒ මොහොතේ ඇති වෙලා නැති වෙලා යන ඒ මොහොතේ ඇති වෙලා නැති වෙලා යන ඒ මොහොතේ ඇති වෙලා නැති වෙලා යන එකක් මිසක්ක එක දිගට එක දිගට තියෙන දෙයක් නම් ලැබෙන්නේ නැහැ. හරිද? මෙන්න මේකට කියනවා විභව ලක්ෂණය කියලා. හරිද? ගොඩ ගැහෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ ලක්ෂණයෙන් තියෙන දේ අපි එහෙම නෙවෙයි. අපි ගන්නේ සාමාන්‍ය මිනිස්සයා අහවලාගේ ආදරය ගොඩ ගැහුණා. එන්න එන්න එන්න වැඩි වුණා. ඒක එතන තියෙනවා. අහවලා ළඟ මට ලොකු ආදරයක් තියෙනවා. මන් ළඟ අහවල් අය ගැන ලොකු ආදරයක් තියෙනවා. අහවල් අය ළඟ මං ගැන ලොකු වෛරයක් තියෙනවා. මං ළඟ අහවල් අය ගැන ලොකු වෛරයක් තියෙනවා. ඒ වෛරය එන්න එන්න එන්න එන්න එන්න වැඩි වෙනවා. හරි මේ විදිහට අර වැරදි අවබෝධයකින් පංච උපාදානස්කන්ධය ග්‍රහණය කරනවා. ඒ අවබෝධය නැති වෙනකොට මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි අපිට තියෙන ඇලීම ඒ අවබෝධය ඇති වෙනකොට මේක එහෙම එකක් නෙවෙයි. මේක ශන භංගුරත්වයටපත් වෙන එකක්. හැම වෙලේම බිඳලා යන එකක් කියන අවබෝධය අපිට ඇති වෙනකොට පින්නත් ක්‍රමානුකූලව මොකද වෙන්නේ? අපේ හිත පංච පාදානස්කන්ධේ අත මෙදෙනවා. හරිද? අපේ හිත පංච පාදානස්කන්ධයෙන් සම්පූර්ණ වශයෙන්ම අත මෙදෙනවා. අන්න එහෙම අත මෙදෙන්න නම් මේකේ විභවතෝ කියන ගුණය පංච උපාදානස්කන්ධයේ ඇති බව අපි තේරුම් ගන්න ඕනේ මොකද්ද? දියුණුවටපත් වෙනවාය, වර්ධනයටපත් වෙනවාය කියලා එකක් එහෙම සිද්ධ වෙන්නේ නෑ. දියුණුවට නොපැමිණ ඒ වෙලාවෙම එසැනින් නැසිලා යන ස්වභාවයක් පංච උපාදානස්කන්ධේ තියෙනවා. ඒක වැඩෙන්නේ වැඩෙන්නේ නෑ. ඒක එතනම නැසිලා නැසිලා යනවා වර්ධනය වෙන්නේ නෑ. ගහක් වැවෙනවා වාගේ නේද? මේක වැවෙන්නේ නෑ කියන එක අපි තේරුම් ගන්න ඕනේ. ඉතින් ඔන්න ඔය විදිහට මේක ගැන තේරෙනකොට මේ පංචපාදානස්කන්ධය ගැන තේරෙනකොට පින්නත්දි මොකද වෙන්නේ? අපේ හිත පංචපාදානස්කන්ධයෙන් සතුටු වෙන එක, ඇලෙන එක, ග්‍රහණය වෙන එක අයින් වෙලා අපි කලින් දවස්වල කතා කරා වගේම අනුලෝම ශාන්තියටපත් වෙනවා. ඒ අනුලෝම ශාන්තියටපත් වෙනවා කියන්නේ හිත ශාන්ත භාවයටපත් වෙනවා. ඉතින් ඒ තමයි විභවතු කියන ලක්ෂණයෙන් ඒක මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර ඉතා ප්‍රබලව මෙනෙහි කරලා අපි ඒ ඒ අදාළ මානසික තත්වයට පත් වෙන්න ඕනේ. අපි ඊළඟ කාරණාවත් කතා කරලම දෙකම එකට අරගෙන මොකද්ද කරන්න කියලා බලමු. ඊළඟ කාරණාව වෙන්නේ සාසවතු කියන එකයි. පංචස්කන්ධේ සාසවතු පස්සන්තු අනුලෝමිකං කන්තිම් පටිලබති. හරිද? මේක ගොඩාක් ප්‍රකටව මෙනෙහි කරන්න පුළුවන් එකක්. සාමාන්‍ය මේ කාරණා 40 දැන් විභවතු කියන එක හැමෝටම ගෝචර වෙන්නේ නැහැ. හැඟීමක් විදිහටයි ගෝචර වෙන්න ඕනේ මේක. හරිද? එතකොට සාසවතෝ කියන එක අපිට තේරුම් ගන්න පුළුවන් අපිට ඒක ප්‍රකටව දැනෙන හින්දා. මම අහනවා මේ අත්ංගෙන් හිත තමන්ගේ දැන් පැත්තකට කල්පනා කරනකොට නිකන් ඉන්නකොට රත් වෙන දැවෙන වෙහෙසකාරී යම්කිසි අපහසු ගතියක් තියෙනවද නැද්ද සමහර ඒවා මතක් වෙද්දී සමහර ඒවා කියලා කියන්නේ මේ මේ අතීතයේ ඇති වෙලා නැති වෙලා ගිය දේවල් අහිත කලින් මම මෙහෙම එකක් අහන්නම්කො පොඩ්ඩක් මේ අපිට සැප සැප ලැබිලා තියෙන නේද අතීතේ ඒවා මතක් වෙද්දී දැන් මොකද අතීතයේ යම් සැපයක් ලැබුණා දැන් නැහැ. ඒවා මතක් වෙද්දී දැන් සැපද දුකයිද? දුකයි. එහෙනම් අතීතයේ සැපයක් ලැබිලා දැන් ඒක මතක් වෙනකොට දුකයි. නේද? අතීතයේ සැප ලැබුණා නම් දැන් ඒක දුකයි එහෙනම් එහෙනම් ඒක එහෙමනම් අනිත් පැත්තට වෙන්න ඕන අතීතයේ දුක් ලැබුණා නම් දැන් සැප වෙන්න ඕනේ නේද? එහෙම නිසා මම සාධාරණ ක්‍රමේ නේද? අතීතයේ සැප ලැබුණා නම් දැන් ඒක මතක් වෙනකොට දුකයි නං අතීතයේ දුක් ලැබුණා නම් දැන් මතක් වෙනකොට සැප වෙන්න ඕනේ. කොහොමද දන්නේ? අතීතයේ දුක් ලැබුණා දැන් මතක් වෙනකොට ඒ දුකයි. තේරෙනව නේද අපි කාලා තියෙන පරිත්‍ුවේ ධර්ම. නේද? අතීතයේ මට සැප ලැබුණා නම් දැන් මතක් වෙනකොට දුකයි. අතීතයේ දුක් ලැබුණා නම් දැන් මතක් වෙනකොට දුකයිද? එහෙනම් මොකක් මතක් වුණත් දුකයි. නේද? එතකොට වර්තමානයේ සැප ලැබෙනවා නම් අනාගතයේ ඒවා මතක් වෙනකොට දුක් හට ගන්නවා. වර්තමානයේ දුක් ඇති වෙනවා නම් ඒවා මතක් වෙනකොටත් දුක් හට ගන්නවා. දැන් මොකද කරන්නේ? <laughs> ආන් එක තමයි මේ මේ අපි කියන්න යන කාරණාවේ ලක්ෂණය. හරි. ඔන්න ඔය මතක් වෙනකොට රත් වීම, දැවීම, පිච්චීම හටගන්නවා ආන් ඒ අපිට දැනෙන එකට කියනවා ආශ්‍රවය කියලා. හරිද? අතීතයේ මට හමු වෙලා දැන් හමු වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඇහැට මං හමු වෙලා කිව්වේ ඇහැට හම් වෙලා, කනට හම් වෙලා, නාසයට, දිවට, ශරීරයට, මනසට ආදරය ආදී ලැබිලා දැන් ලැබෙන්නේ නැහැ. එහෙම එකක් තියෙනවා කියලා හිතන්නකෝ. එහෙම එහෙම තියෙන ඒවා තියෙනවද නෝන තරම්? ආන් ඒවා දැන් ලැබෙන්නේ නැහැ කියලා දැන් මේ මොහොතේ නෑ මගේ ළඟ. හරි හැන්දෑවේ ලැබෙන්න පුළුවන්. නමුත් ඒ ලැබිච්ච දේවල් මතක් වෙද්දී පින්වත්නි ඇතුලාන්ත රත් වීම, දැවීම, පිච්චීම දැනෙනවද නැද්ද? දැන් නැත්තම්. නේද? හොඳ දැනෙන මේක හොස් ගාලා පත්තු වෙගෙන එනවා කියලා. මොකද කියන්නේ? ඒක හින්දා තමයි අර කියන්නේ මට නොදැක ඉන්න බෑ. මට නොඅසා ඉන්න බෑ. නේද? මට නොවිඳ ඉන්න බෑ කියලා අපි කියන මට නොදැක ඉන්න බෑ. දැන් මට නොදැක ඉන්න බෑ. ඇයි නොදැක ඉන්න බැරි? ඇයි ඔය නොදැක ඉන්න බෑ කියන දේ දේ ඇයි නොදැක ඉන්න බෑ කියන්නේ? කවුරු හරි කියනවා තව කෙනෙක්ව මට නොදැක ඉන්න බෑ නොදැක ඉන්න බෑ කියනවා ඇයි බැරි කියලා මං අහන්නේ කවුරු හරි ගහනවද නොදැක හිටියොත් ඔය නොදක ඉන්න බෑ නොදක ඉන්න බෑ කියන දේවල් තියෙනවද නැද්ද? තියෙනවා. ඉතින් කල්පනා කරලා බලන්න මොකද මට මේ නොදක ඉන්න බැරි ඇත්තට? මට අහවල් මට මගේ දරුවාව නොදක ඉන්න බෑ කියලා අම්මේ කියනවා. ඇයි බැරි කියලා මං අහන්නේ. මොකද වෙන්නේ නොදක හිටියොත් එහෙම? දුකයි. නොදක හිටියොත් දුකයි. දුක කියන්නේ කොහෙද දැනෙන්නේ? සිතට. දුක කියන්නේ මොකක්ද? වේදනාවක්. දුක් වේදනාවක්. රිදීමක්. නේද? අපි කියන එකට නොදක ඉන්න බෑ හිත රිදෙනවා කියන. නේද? රිදෙනවා කියනවා. හරියට කොයි වගේ රිදෙනවා කියන්නේ දැවෙනවා වාගේ, පිච්චෙනවා වාගේ. නේද? මල ගෙදරක් වෙලා දර කොටයක් වගේ කවුරු හරි ඇවිල්ලා අපේ ගෙදරට හොඳට හිටිය කෙනෙක් දර කොටේ වගේ ඇවිල්ලා දැන්. පෙට්ටියක තියලා ඇවිල්ලා මූණ අල්ලලා බැලුවා ගල් ගහිලා. කතා කරන්නෙත් නැහැ, hina වෙන්නෙත් නැහැ, බලන්නෙත් නැහැ. ආය කවදාකවත් හම්බෙන්නේ නැහැ කියන්නේ දන්නවා. ආය කවදාකවත් කතා කරන්න හම්බ වෙන්නේ නැහැ කියලා දන්නවා. එහෙම දැනගත්ත ගමන් මොකද මොනවද වෙන්නේ හිත ඇතුලේ? ශෝක පරිදේ වෙනවා මේක ඇතුලෙන් ගිනි ගන්නවා වාගේ පිච්චෙන්න පටන් ගන්නවා. ගිනි ගොඩක් උඩ ඉන්න කෙනෙකුට කවුරු හරි කවුරු හරි එක්කෙනෙක් අපි ගිහලා ගිනි ගොඩක් උඩින් තියනවා. ගිනි ගොඩක් උඩින් තිබ්බහම ඒ තැනත්තා කෑ ගහන විදිය කොහොමද? මාව දැවෙනවා මාව පිච්චෙනවා මේකෙන් අහකට ගන්නෝ කියලා කෑ ගහනවා. මලමිනියක් ළඟ ඉන්න එක්කෙනා කෑ ගහන්නේ කොහොමද? නේද? මාව දැවෙනවා මාව පිච්චෙනවා කියලාම කෑ ගහනවා නේද? ඉන්න බෑ ඉවසන්න බෑ කියනවා. ගිරිගොඩේ උඩ ඉන්න කෙනත් කියනවා ඉවසන්න බෑ මට හරි අමාරුයි ඉවස ගන්න බෑ කියලා කෑ ගහනවා වගේම නේද? අර අතෙන්දිත් කෑ ගහනවා. මොකද වෙන්නේ? ගිනිගොඩ උඩ ඉන්නකොට කකුල් පිච්චුණා. නේද? මලමිණිය ළඟ ඉන්නකොට හිත පිච්චුණා. නේද? ඒ වගේ තමන්ට රුචි දේවල් තමන් දැක්ක දේවල් අහපු දේවල් විඳපු දේවල් පින්වත් දැක්ක අහපු විඳපු අතීතයේ තියෙන දේවල් දැන් අපේ ඇහි මාන ඇහි මානෙන් අයින් වෙනකොට කනේ සීමාවෙන් අයින් වෙනකොට මේ වෙලාවේ මට ඇහැට ගෝචර කරගන්න මට අවශ්‍ය වෙලාවට බැරි වෙනකොට කනට ගෝචර කරගන්න බැරි වෙනකොට නාසයට දිවට ශරීරයට ගෝචර කරගන්න බැරි වෙනකොට අන්න ඇතුළේ පිච්චෙන්න පටන් ගන්නවා. ආන් ඒකට කියනවා ආශ්‍රව කියලා. ඒකට කියනවා ආශ්‍රව කියලා. හරිද? මෙන්න මේ ආශ්‍රවයන් හැදෙන්නේ ඔන්න ඒ පංච පාදානස්කන්ධය හින්දා. හරිද? පංච පාදානස්කන්ධය මමයි මගේය කියලා මේ පංච පාදානස්කන්ධය නැවත නැවත අභිනන්දනය කරන අයට ආශ්‍රව ආශ්‍රවයන් උපදිනවා. හරිද? අන්න බලන්න බලන්න පොඩ්ඩක් හිතලා එහෙමද නැද්ද කියලා. රූප වේදනා සංඥා සංකාර විඥාන වශයෙන් මේ ලෝකයේ තියෙන අම්මාය තාත්තාය සහෝදරයය ඥාතියය කියන දේවල් අපි සුවයි සුන්දරයි මధుරයි ප්‍රියයි කියලා ආශ්‍රය කරාද නැද්ද? අන්නේ ආශ්‍රය කිරීමත් එක්ක පින්වත්නි මොකද අපිට උනේ? ඒවා නැතුව බැරි தත්වෙටපත් වුණා. ඒවා හින්දා ඒවා නැවත දකින්න ඕනෑය, අහන්න ඕනෑය, විඳින්න ඕනෑය කියලා ආශ්‍රවයන් ඉපදලා තියෙනවද නැද්ද දැන්? දැවෙන පිච්චෙන ස්වභාවයන්. තව ඉදිරියටත් ඒ වගේම වෙනවද නැද්ද? ඉදිරියටත් ඒ වගේම වෙනවා දැනටත් අපි මොකක් හරි පංච උපාදානස්කන්ධයට අදාළව මොනවා හරි ජීවී අජීවී වස්තුවක් අරගෙන අන්න ඒ ජීවී අජීවී වස්තුව නැවත දකින්න ඕනේ නැවත දකින්න ඕනේ නැවත දකින්න ඕනේ කියලා නැවත නැවත ඒකම දකිනවා නම් නැවත නැවත ඒකම අහනවා නම් ඒ වගේ යම් දෙයක් නැවත නැවත නැවත නැවත අභිනන්දනය කරනවා නම් අන්න ඒ කරන දේ හින්දා ආශ්‍රවයන් උපදිනවා. ඒ කියන්නේ මට ගිනි ගන්න වෙනවා. මේ දේවල් මගේ ජීවිතේට මම ගත්තොත් ගිනි ගන්න වෙනවා. මේ බලන්න ගාමිණී කියලා පුද්ගලයෙක් හිටිය බුදුරජාණන් වහන්සේ කාලේදී. හරිද? මේ තැනත්තාට රූමත් බිරිඳක් හිටියා. මේ හිටිය රූමත් බිරිඳ හදිස්සියේම නැති වුණා. මෙයා බොහෝම ආදරය කරා මේ තැනැත්තියට. ඒකින්ද මොකද කරේ? මේ ශරීරයේ පෙට්ටියක දාලා ඖෂධ ගිල්ලෝලා කෙදරින් තියාගෙන හැමදාම වැළපෙනවා. හැමදාම වැළපි වැළපි ඉන්න මේ ශරීරය දිහා බලාගෙන. බුදුරජාන් වහන්සේ ළඟට එකතු කරගෙන ගියා. එකතු කරගෙන ගියාට පස්සේ එක ප්‍රශ්නයයි බුදුරජාන් වහන්සේ මේ නුවණ තියෙන මිනිසයාගෙන් ඇහුවේ. එයා එහෙම ගිහිල්ලා අර ශරීරේ භූමි දානය කරලා ආවෙන්ට. බුදුරජාණන් වහන්සේ ළඟටම ආවා. මොකද්ද මේ අහපු ප්‍රශ්නය? ගාමිණී නුඹට ජීවිතේ පළවෙනි වතාවට මේ තමන්ගේ භාර්යාව දකින්න ඉස්සෙල්ලා ජීවිතේ පළවෙනි වතාවට මේ තමන්ගේ භාර්යාව දකින්න මොහොතකට ඉස්සෙල්ලා මේ දැනැත්තිය මරුණා නම් ඔයාට දුකයිද එහෙම නෑ නේද? මේ තැනැත්තිය හින්දා මොනියම්ම හෝ දුකක් ඇති වෙනවද? අර දකින්න ඉස්සෙල්ලා දවසේ. දකින්න මොහොතකට ඉස්සෙල්ලා එහෙම දුක් ඇති වෙන ස්වභාවයක් තිබුණේ නෑ. එහෙනම් මෙයා ඒ තැනැත්තිය හින්දා සාහනෙම්ම හිටිය කාලේ කොයි කාලෙද? අඳුරගන්න පළවෙනි දැකීමට ඉස්සෙල්ලා. පළවෙනි දැකීමට ඉස්සෙල්ලා සාහනෙම්ම හිටියා. නේද? පළවෙනි දැකීමෙන් පස්සේ දැන් ඔය මැරුණාට පස්සේද දුක් ඇති වුනේ? නෑ අපි අපේ පැත්තෙන් හොයලා බලන්න. යම් දෙයකට අපේ පින්නත්නි ආසාවක් අපිට ඇති වුණාද ඇති වෙච්ච වෙලාවේ ඉඳලා දුක් තියෙනවා. ඒ ආසාව ඇති වෙන්න මොහොතකට පෙර අපිට කිසිම ඒ ගැන ප්‍රශ්නයක් ප්‍රශ්නයක් නෑ. නේද? කිසි මේ ආශ්‍රවය ඇති වෙන්න මොහොතකට පෙර කිසිම ප්‍රශ්නයක් එහෙනම් පංච උපාදානස්කන්ධය මොකද කරන්නේ? මෙන්න මේ ගිනි ගන්න දේවල් හදනවා. හරි. අර ගිනි ගන්න දේවල් පටවගෙන යන වාහන තියෙන ඒවා මොනවද ගහලා තියෙන්නේ? වහා ගිනි ගන්නා සුළුයි කියලා. නේද? ඒ ලියලා තියෙන එක දකින්නකොටම අපිට සංඥාවක් ඇති වෙනවා. දැන් කාලයක් යනකොට ලියලා තියෙන එක නැහැ. අපි හිතමු ලියලා තියෙන එක මැකිලා කියලා. අපි කාලයක් මේ ලියලා තියෙන එක දැක්කා. දැන් මොකද වෙන්නේ? දැන් ඒක ලියලා තියෙන එක මැකිලා. හැබැයි ඒත් අපිට ඒ වාහනය දකිද්දි වහා ගිනි ගන්නා සුළුයි කියලා සංඥාවක් ඇති වෙනවා. නේද? ආන් ඒ වගේ අපි මේ ධර්මය ශ්‍රවණය කරනකොට හරිද? ශ්‍රවණය කරනකොට ධර්මය ගැන අහලා බලනකොට අපිට පංච පාදානස්කන්ධය වහා ගිනි ගන්නා සුළුයි හරි පංච උපාදානස්කන්ධය නිසා තමන්ගේ හිත නේද ගිනි ගන්නා තත්වෙට පත් වෙනවා ඒකෙන්ද ඒක වහා ගිනි ගන්නා සුළුයි කියලා ඔන්න අපි කියනවා. සරෙන් සරේ සරෙන් සරේ මේ බව විමසීමසා විමසීමසා බැලුවොත් කාලයක් තිස්සේ අර ගිනි ගන්නා සුළු දේවල් අරගෙන යන වාහනේ දිහා බැලුවා වාගේ. හරි. ඊට පස්සේ මේ මේ මේ බෝඩ් එක නැහැ දැන්. කවුරුත් කියන්නේ කවුරුවත් කියන්නේ නැති වුණාට පංච පාදානස්කන්ධය හමු වෙයි අපිට සිතුවිල්ලක් එනවා මේක මාව ගිනි තියන් දෙන එකක් මාව ගිනි තියන් දෙන එකක් මේක මම මගේ ජීවිතයට එකතු වෙන්න හදන මේ සමහර කොටස් මට ප්‍රතිචාර දක්වමින් නේද මගේ පැත්තට නැඹුරුව මට දැනෙන හැඟෙන ආකාරයට උපාදානය විය හැකි මට්ටමේ සමහර දේවල් අපේ ජීවිතයට එකතු වෙනකොට අපි මොකද කරන්නේ? ආදරයෙන් වැළඳ ගන්නවද නැද්ද? මගේත් කැමැත්තක් තියෙන, මටත් ෘචිකත්වයක් තියෙන සමහර දේවල් ගැන මට කැමැත්තක් ඉපදිලා මම ඒ පැත්ත බලපුවාම මම මම ඒවා ඒවා අහපුවාම මම ඒ පිළිබඳ අවධානය යොමු කරනකොට මම ඒවා පරිශ්‍රණය කරනකොට හරිද ඒ පැත්තෙනුත් මට යම් යම් ලාභ ලැබෙන අවස්ථා තියෙනවද නැද්ද? නොහිතන ආකාරයේ ප්‍රතිචාර ලැබෙන අවස්ථා තියෙනවද නැද්ද? නේද? අන්න ඒක තමයි මේ ජීවිතේ ලැබෙන භයානකම ඉරණම. හරිද? මම යමක් ගැන උනන්දු නම් ඒ යමත් මං ගැන උනන්දු ස්වභාවය දැනුණද ඒක තමයි ජීවිතේ ලැබෙන භයානකම දේ. අපිට තේරුණේම නැහැ. ඇයි ගිනි ගන්නයි යන්නේ. හරි. ගිනි ගන්න යන්නේ එහෙම තමයි. ඒ ගින්න ගිනි ගත්තද එතනදම් මොකද වෙන්නේ? කවදා නවතින එකක් දන්නේ එක දිගට ගිනි ගිනි පුපුරු හට ගන්නවා. එක දිගට පිච්චෙන්න පටන් ගන්නවා. හ්ම්. තරහද මම මෙහෙම කිව්වට? ඒක තමයි ඇත්ත. නේද? ඒක තමයි අපි තේරුම් ගත්තේ නැති දේ. ඒකට තමයි අපි මූණ දෙන්න අකමැති. මම මෙහෙම කිව්වට පින්නත් නේ එවැනි අවස්ථාවක් ගිනිගන්න අවස්ථාවක් විදිහටද තාමත් ඔය හිත පිළිගන්න හදන්නේ මම මෙහෙම කිව්වට නෑ හරිද අපේ හිත ඒක පිළිගන්න ලෑස්ති නෑ තාමත් හාමුදුරුව කිව්වට මම කැමති දේ මටත් කැමති වෙනවා නම් කොච්චර හොඳද අපේ නේද මම කැමති දේ මටත් කැමති නම් ඒ ලාභ ලැබෙනවා නම් මේ පංච උපාදානස්කන්ධය මම වැළඳ ගන්න ලෑස්ති. කොච්චර බණ ඇහුවත් ඒක එහෙමයි. හරි. ඒකයි අපි හැමදාම කියන්නේ මානසිකාරය සකස් කරන්න ඕනේ අය කියලා. හරිද? අපේ මානසිකාරයේ වැරද්දක් තියෙනවා කියලා මම ආපිලා ඉඳන් කිව්වා. අන්න ඒ වැරද්ද නිවැරදි කරගන්න ඕනේ. නිවැරදි කරගත්තාම පින්වත්නි අපිට ඔය කියන විදිහට හිත හැසිරෙන්න පටන් ගන්නවා. හරි. ඔය කියන විදිහට හිත ඇතින් මේ හිත වෙනස් කරන වැඩපිළිවෙලක් තමයි මේ මෙනෙහි කිරීම. එතකොට ආශ්‍රවය උපදින්නේ නම් යම් විදිහකට ආශ්‍රවය උපදින්නේ නම් ඒකෙන් මට වෙන්නේ ගිනි ගන්න හේතු වෙන දේවල් සකස් වීමක්මයි. ගිනි ගන්න හේතු වෙන දේවල් සකස් වීමක්මයි. එහෙම නැතුව වෙනත් ආකාරයක දෙයක් නෙවෙයි. ඉතින් මේක හරියට දෝංකාරයක් ඇති වෙනා වගේ එකක් පිටිපස්සේ එකක් පිටිපස්සේ එකක් පිටිපස්සේ එන ලක්ෂණ තමයි තියෙන්නේ. ඉතින් ආශ්‍රවයන් ඇති වෙන මේ පංචපාදානස්කන්ධය පිළිබඳව පංචපාදානස්කන්ධය ආශ්‍රවයෝය මේක ගිනිගන්න දේවල් හදන දේවල් කියලා අපිට හොඳට අපේ මනසට හැඟීමක් විදිහට දැනෙන තුරු පංචපාදානස්කන්ධය මෙනෙහි කිරීම කරන්න ඕනේ. හොඳයි. එතකොට ඒ පිළිබඳව අපි තව ටිකක් හෙට දවසේ සාකච්ඡා කරන්න ඉඩකඩ තියාගෙන මේ විදිහට මෙනෙහි කරපුවාම මොකද වෙන්නේ කියලා වෙන්නේ ওই විදිහට මෙනෙහි කරපුවාම අපේ හිත ටික ටික ටික ටික පංච පාදානස්කන්ධයෙන් අත මිදෙනවා පංච පාදානස්කන්ධයට බය වෙනවා. ඉතින් ඒ ඒ අත මිදෙනකොට හිතේ තියෙන නොසන්සුන්කම් අයින් වෙලා අපි හැමදාම මතක් කරපු අනුලෝමික කන් අනුලෝමික කන්දං පාතු භාවෝති කෙනෙකුට මේ අනුලෝමික ශාන්තිය කියන එක පහළ වෙනවා. පටිලබති. ඒක ලබා ගන්නවා. හරි. අනුලෝමික ශාන්තිය කියලා කියන්නේ අර හැමතැනම විසිරෙන හිත මේ පංච පාදානස්කන්ධයෙන් අයින් වෙනකොට එක ශාන්ත ස්වභාවයකට එනවා ඒ ශාන්ත ස්වභාවයට පත් වෙන හිත තමයි කොයි වෙලාවක හරි සම්මත්තක සම්මත්ත නියාමං ඔක්කමති කියලා කියන මාර්ගසිත සකස් කරගන්නේ. බොහෝම ප්‍රවේශමෙන් ජීවත් වුණොත් අපිට පුළුවන්කමක් තියෙනවා පින්වත්නි සසර සුවපත් කරගන්න මේ ඒ අදාළ බුදුජානක වහන්සේ දේශනා කරපු පණිවිඩය අපේ ජීවිතයට එකතු කරගත්තොත් අපිට විශාල වශයෙන් වෙනසක් කරගන්න පුළුවන්කම තියෙනවා. එහෙම වෙනස් නොකරගෙන ජීවත් වෙලා හරියන්නේ නැහැ. හොඳයි. ඒ බව තේරුම් අරගෙන මේ අත්ව හැමදෙනාම කල්පනා කරගන්න ඕන මම මේ මම මේ ජීවිතය සාර්ථක කරගන්නවා, සසර සූපත් කරගන්නවා, අවසාන වශයෙන් උතුම් නිවනින් සැනසෙනවා කියන අදිෂ්ඨානය ප්‍රාර්ථනාව ඇති කරගන්න. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති